ආයිබෝවන් අද අපි ටිකක් ගැඹුරට කතා කරමු චූලපුන්නාම සූත්‍රය ගැන. ඕ බොහොම වැදගත් සූත්‍ර දේශනාවක්. ඒකනේ අපේ අරමුණ වෙන්නේ මේකෙන් කියවෙන සත්පුරුෂයා ඒ වගේම අසත්පුරුෂයා කියන දෙන්නව අඳුනගන්න එක නේද? ඒ අයගේ ලක්ෂණ මොනවද කියලා හරියටම තේරුම් ගන්න එක. හරියටම හරි. මේකෙදි මූලාශ්‍රය වෙන්නේ මේ සූත්‍රයමයි. මේකේ સંદર્ભයත් හරිම ලස්සනයි නේද? භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර. ඕ පූර්වාරාමේ මිගාරමාතු ප්‍රාසාදයේ. ඒක තමයි පුන් පොහෝ දවසක් හඳ පායලා තියෙන රැයක භික්ෂු සංඝයා එක්ක එලිමහනේ ඉන්න වෙලාවක. ඉතින් උන්වහන්සේ නිහඬව ඉන්න භික්ෂුන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. හරිම සරලයි වගේ පෙනුනට ගොඩක් ගැඹුරු ප්‍රශ්නයක්. ඔව් උන්වහන්සේ අහනවා මහණෙනි අසත්පුරුෂයෙකුට පුරවන්ද තවත් අසත්පුරුෂයෙක්ව මේ අසත්පුරුෂයෙක් කියලා අඳුනගන්න කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා මොකද කියන්නේ? උන්වහන්සේලා කියනවා නෑ ස්වාමිනී කියලා. ඒ කියන්නේ බෑ කියලා පිළිතුර. ඔව්. භාග්‍යවතුන් වහන්සේ ඒක අනුමත කරනවා. ඒක එහෙමයි මහණෙනි කියලා. ඊට පස්සේ උන්වහන්සේ තව දෙයක් එකතු කරනවා. මොකද්ද? උන්වහන්සේ කියනවා අසත්පුරුෂයෙකුට Taman වගේ කෙනෙක් විතරක් නෙවෙයි සත්පුරුෂයෙක්වත් ආ මේ ඉන්නේ සත්පුරුෂයෙක් කියලා අඳුනගන්නත් බෑ කියලා. හ්ම්. ඒක ප්‍රයෝජන හදගත් කාරණයක්. ඒකට තමම්ගේ தත්ත්වය තඳුරගන්න බෑ, ගුණවත් කෙනෙක්වත් අඳුරගන්නත් බෑ. ඒක තමයි. අඳුන ගැනීමේ නොහැකියාව ඒක තමයි අසත්පුරුෂයාගේ ප්‍රධානම මූලිකම ලක්ෂණයක් විදිහට මේ සූත්‍රයේ පෙන්වා දෙන්නේ. ඉතින් මේ අඳුන ගන්න බැරිකම ඇරුණම තව මොනවද මේ අසත්පුරුෂ ලක්ෂණ විදිහට සූත්‍රයේ විස්තර වෙන්නේ? නිකන් ලයිස්තුවක් වළියද නැත්නම් මේවා එකට බැඳලා තියෙනවද? ඔව් නිකන්ම ලයිස්තුවක් නෙවෙයි. මේ ලක්ෂණ එකිනෙකට ගොඩක් සම්බන්ධයි. මූලිකවම අපි බැලුවොත් කරුණු කීපයක් ඉස්මතු වෙනවා. එකක් තමයි ශ්‍රද්ධාව නැතිකම. අශ්‍රද්ධා කියන්නේ ඒකට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් නැතිකම. හරියටම. ඊළඟට එනවා පවට ලැජ්ජාවක් නැතිකම. අහෙරික. ඒ වගේම පවට බයක් නැතිකම. අනුත්ප්පි. ආ අහෙරික අනුත්ප්පි. ලැජ්ජා බය දෙකම නැහැ. ඔව් මේ තුනම ගොඩක් වෙලාවට එකට යන්නේ. ලැජ්ජාවක් බයක් නැති වුණාමනේ වැරදි දේවල් අකුසල් කරන්න මිනිස්සු පෙළඹෙන්නේ. ඒක ඇත්ත. එතකොට තව තව තියෙනවා ධර්මය ගැන දැනුම අඩුකම. අපස්සත කියන්නේ ඒකට. ගොඩක් දේවල් අහලා ඉගෙනගෙන නෑ. ඊළඟට කුසීතකම. ඒ කියන්නේ කම්මැලිකම. විශේෂයෙන්ම කුසල් දහම් වඩන්න කම්මැලි. වීරියක් නෑ ඒ පැත්තට. වීරියක් නෑ. ඊළඟට මුට්ඨසති. ඒ කියන්නේ සිහිය මුලා වෙලා. සිහිය පිහිටුවාගෙන ඉන්න බෑ කරන කියන දේ ගැන සිහියක් නෑ. හරි. අන්තිමට දුප්පඤ්ඤ. ප්‍රඥාව නෑ. නුවණින් විමසලා බලන්නේ නැහැ. යහපත අයහපත තෝරගන්න නුවණක් නැහැ. හ්ම්. ඒ කියන්නේ අර මුලින් කියව ශ්‍රද්ධාව නැතිකම, ලැජ්ජබෑ නැතිකම එක්ක මේ දැනුම නැතිකම, කම්මැලිකම, සිහිමුලාව, නුවණ නැතිකම ඔක්කොම එකට එකතු වුණාම, ඔව් එකතු වුණාම තමයි අර අසත්පුරුෂ ස්වභාවය සම්පූර්ණ වෙන්නේ. මේ ලක්ෂණ නිසාම තමයි වැරදි තීරණ ගන්නෙ, වැරදි වැඩ කරන්නේ. ඉතින් එහෙම කෙනෙක් ඇසුරු කරන තෝරගන්නෙත් ඒ වගේම අයව වෙන්නේ නැති නේද? තමන්ගෙම ගතිගුණ තියන අය. හරියටම හරි. සූත්‍රයේ ඒකත් පැහැදිලිව කියනවා අසත්පුරුෂයා ආශ්‍රය කරන්නේ යාලුකම් පවත්වන්නේ එකට ගැවසෙන්නේ තමන් වගේම අශ්‍රද්ධා, අහිරික, අනුත්ප්පි, අපස්සත, කුසීත, මුට්ටස්සති, දුප්පඤ්ඤ කියන ගුණාංග තියෙන අයවම තමයි. ඒ අයගේ කතා බහ එහෙමත් එතකොට කොයි වගේ වේද? ඒකත් කියවෙනවා ඔවුන්ගේ සිතුවිලි ඒ වගේම ඔවුන් කරන සාකච්ඡා ඔක්කොම එක්ක Tamanට විපතක් වෙන විදිහේ ඒවා නැත්නම් අනුන්ට විපතක් වෙන විදිහේ ඒවා නැත්නම් දෙගොල්ලන්ටම ඕ එහෙම නැත්නම් දෙපත්තටම විපත පිණිස පවතින දේවල් තමයි හිතන්නේත් කතා කරන්නේත් ඊළඟට වචන ගත්තොත් අකුසල වචන හතරම එනවා ඒ කියන්නේ මුසාවාදා ඕ බොරු කීම පිසුනා වාචා කේලම් කීම පරුසා වාචා පරුෂ වචන රළු වචන කීම සම්පප්පලාපා සම්පප්පලාපා හිස් වචන ප්‍රයෝජනයක් නැති කතා මේ හතරම පාවිච්චි කරනවා ක්‍රියා ගැන ඒ විදිහටම විස්තර වෙනවද ඔව් අකුසල කර්ම තුන පානාතිපාතා සතුන් මෙරීම අදින්නාදාන සොරකම් කිරීම නුදුන් දේ ගන්නේ කාමේසු මිච්ඡාචාර කාමේ වරදවා හැසිරීම මේ කායික අකුසල්වල තියෙදෙනවා දැන් මේ ඔක්කොටම පදනම වගේ වෙන්න තියර දැක්ම දෘෂ්ටිය ගැන කියන කාරණේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ ඒක තමයි. ඒක තමයි මුල. මිත්‍යා දෘෂ්ටි කියන්නේ වැරදි දැක්ම. ඇත්ත తත්වේ දකින්නේ නෑ. මොකද ඒ වැරදි දැක්ම? දන් දීම, පූජා කිරීම වගේ දේවල් වල විපාකයක් නෑ කියලා හිතනවා. ඒ කියන්නේ පින්පව්වල් ප්‍රතිඵල පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. හොඳට කළොත් හොඳක් නරකට කළොත් නරකක් ලැබෙනවා කියලා කර්ම විපාකේ විශ්වාස කරන්නේ නැහැ. මෙලවක් පරිලෝවක් ගැන විශ්වාසයක් නැහැ. හ්ම්. අම්මා තාත්තා කියන උතුම් අය ගැන ගුණයක් දකින්නේ නැහැ. ඕපපාතික සත්‍යෝ, ඒ කියන්නේ එකපාරට පහළ වෙන දෙවිවරු, බ්‍රාහ්මයෝ වගේ අය නැහැ කියලා හිතනවා. ඒ විතරක් නෙවෙයි අර නිවන් මාර්ග පෙන්නන ඔව් නිවැරදි මාර්ගය කියලා දෙන ඒ මාර්ගයේ ගමන් කරලා යථාර්ථය අවබෝධ කරගත්තු ශ්‍රමණ බ්‍රාහ්මණයන් මේ ලෝකේ නෑ කියලා හිතෙනවා මේක තමයි මිත්‍යා දෘෂ්ටිය. ඉතින් මේ වගේ දැක්මක් තියෙන කෙනෙක් තන් දෙනකොටත් ඒක වෙනසක් ඇති. අනිවාර්යයෙන්ම. දිනදියක් දුන්නත් ඒක දෙන්නේ අගෞරවයෙන්. සකස් කරලා දෙන්නේ නැහැ. නොසලකලින් දෙන්නේ. අනුන්ට දීලා තමන් අනුභව කරනවා කියන අදහසින් දෙනවා. විපාකයක් ගැන විශ්වාසයක් නැතුව තමයි දානය දෙන්නේ. මේ හැම දෙයකම එකතුවක් විදිහට මේ අසත්පුරුෂයාගේ අවසාන ගමන ගැන මොකද කියවෙන්නේ? සූත්‍රයේ පැහැදිලිවම කියනවා මේ විදිහක අසත්පුරුෂ ගති ලක්ෂණ වලින් යුක්තව අකුසල කතා බහ ක්‍රියා වැරදි දැක්ම ඇතුව ජීවත් වෙලා මරණින් මත්තේ උපදින්නේ එක්ක නිරේ එහෙම නැත්නම් තිරිසන අපාය වගේ දුක්ඛිත තැනක දුගතියක කියලා. හ්ම්. එතකොට අසත්පුරුෂයාගේ සම්පූර්ණ චිත්‍රය ගොඩක් පැහැදිලි. දැන් අපි යමු අනිත් පැත්තට. සත්පුරුෂයා. භාග්‍යතුන් වහන්සේ එතනදී තහනවා නේද අර වගේම ප්‍රශ්නයක්? ඔව් අහනවා. මහණෙනි, එතකොට සත්පුරුෂයෙකුට පුළුවන් ද තවත් සත්පුරුෂයෙක්ව මේ සත්පුරුෂයෙක් කියලා අඳුනගන්න? භික්ෂුන් කියනවා එසේ ස්වාමිනී කියලා. පුළුවන් කියලා. ඒක භාග්‍යවතුන් වහන්සේත් අනුමත කරනවා. ඊට පස්සේ උන්වහන්සේ එකතු කරනවා සත්පුරුෂයාට Taman වගේ සත්පුරුෂයෙක්ව විතරක් නෙවෙයි අසත්පුරුෂාවත් අඳුන ගන්න පුළුවන්. හරියටම අසත්පුරුෂයාවත් මේ අසත්පුරුෂයෙක් කියලා යාට අඳුන ගන්න පුළුවන් කියනවා. ආ ඒක අර කඩින් කිව්ව කාරණේ සම්පූර්ණ අනිත් පැත්ත. අසත්පුරුෂයාට කාවත් අඳුන ගන්න බෑ. සත්පුරුෂයාට දෙකොලන්නම අඳුන ගන්න පුළුවන්. ඒක තමයි මේ හඳුනා ගැනීමේ හැකියාව තමයි සත්පුරුෂයාගේ ප්‍රධාන මූලික ලක්ෂණය වෙන්නේ. එතකොට ඉතිරි ලක්ෂණ ටිකත් අර අසත්පුරුෂයාගේ ලක්ෂණවල අනිපැත වෙන්න ඇති නේද? ඔව් සම්පූර්ණයෙන්ම අනිපැත්ත. සත්පුරුෂයා තුල තියෙන්නේ අශ්‍රද්ධාව වෙනුවට සද්ධා, ශ්‍රද්ධාව. තිරුවන් කෙරෙහි කර්ම විපාකයේ කෙරෙහි අචල විශ්වාසය. අහිරික අනොත්ප්පි වෙනුවට වෙනුවට හිරිසහ ඔත්තප්ප. පවට ලැජ්ජාව හිරි, පවටි බිය ඔත්තප්ප. මේ ලැජ්ජා බය දෙක නිසාම තමයි පවින් වැළකීලා ඉඳ පුළුවන් වෙන්නේ. යහපත් හැසිරීමකට මේක පදනම වෙනවා. හරි අපසුත වෙනුවට බහුසුත. ඒ කියන්නේ බොහෝ ඇසු පිරුතෙන් ඇති බව. ධර්මයේ ගැන හොඳ දැනුමක් තියෙනවා. කුසීත වෙනුවට ආරද්ධ විරිය. ඔව් ආරද්ධ විරිය පටන්ගත් විරියේ තියෙනවා. කුසල් දහම් වඩන්න අකුසල් දුරු කරන්න උනන්දුවක් වීරියක් තියෙනවා. කම්මැලි නෑ. මුට්ටස්සති වෙනුවට උපට්ටිතස්සති. ඒ කියන්නේ මනස සිහිය පිහිටුවාගෙන ඉන්නවා. සිහියෙන් යුක්තයි. අන්තිමට දුප්පඤ්ඤ මෙනුවට සම්පජාන. සම්පජාන. ඒ කියන්නේ යහපත් නුවණ, මනා ප්‍රඥාව තියෙනවා. මොකක්ද හරි, මොකක්ද වැරදි, මොකක්ද කල යුත්තේ, මොකක්ද නොකල යුත්තේ කියලා නුවණින් තෝරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ සිහියයි නුවණයි තමයි සත්පුරුෂයෙක්ව යහමඟ යවන්නේ. ඉතින් මේ ගුණාංග තියෙන නිසා අර කලින් කිව්වා වගේම ඔවුන්ගේ ආශ්‍රය, කතාබහ, ක්‍රියාදැක්ම, දන් දීම කියන හැමදේම යහපත් පැත්තට යොමු වෙන්න ඕන. අනිවාර්යෙන්ම. සත්පුරුෂය ආශ්‍රය කරන්නේත් Taman වගේම ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, බහුසුත, ආරද්ධ විරිය, උපට්ඨිතස්සති, සම්පජාන කියන ಗುಣ තියෙන අයවමයි. එතකොට එයාලගේ කතාබහ අර අකුසල් පැත්තට යන්නේ නැතුව ඇති. කොහෙත්ම නෑ. එයාලා Tamanටවත් අනුන්ටවත් දෙපැත්තටමවත් විපතක් හානියක් වෙන දේවල් ගැන හිතන්නේවත් කතා කරන්නේවත් නැහැ. අර අකුසල වචන හතර කියන්නේ බොරු, කේලාම්, පරුෂ වචන, හිස් වචන කියන ඒ වයින් සම්පූර්ණයෙන්ම වැළකීලා ඉන්නවා. ක්‍රියාත්තේ වගේමයි එතකොට. ඔව්. කායික අකුසල් තුනෙන් ප්‍රාණඝාතය, අදින්නාදානය, කාම මිත්‍යාචාරය කියන දේවල් වලින් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා ඉන්නවා. දැක්ම පැත්තෙන් ගත්තොත් මිත්‍යා දෘෂ්ටියේ අනිත් පැත්ත. සම්මා දෘෂ්ටිය, නිවැරදි දැක්ම. ඒ කියන්නේ කර්මය, කර්ම විපාකයේ විශ්වාස කරනවා, පුනර්භවය මෙලව පරලොව පිළිගන්නවා, මව්පියන්ගේ ගුණ දන්නවා, ඕපපාතික සත්වයෝ ඉන්න බව පිළිගන්නවා. ඒ වගේම මේ දුක්ඛිත සංසාරයෙන් එතර වෙන්න මාර්ගය කියලා දෙන, ඒ මාර්ගයේ ගමන් කරන ශ්‍රමණ බ්‍රාහමණයන් ඉන්න බවත් පිළිගන්නවා. දන් දෙන විදිහත් වෙනසක් ඇති අර අගෞරවයෙන් දෙනවට වඩා. ඔව්. සත්පුරුෂයා දන් දෙන්නේ සත්කච්ඡන් දානන් දීති ගෞරවයෙන් දෙනවා. දෙන දේ මනාකොට සකස් කරලා පිළිවෙලකට දෙනවා. සහත්තා දීති Tamange අතින්ම දෙනවා. නාපවිද්ධන් දීති අහක දානවා වගේ නෙවෙයි පිළිගන්නනවා. ආගමන දිට්ටිකෝ දානන් දීති. ඒ කියන්නේ විපාකයක් ලැබෙනවා කියන විශ්වාසයෙන් යුතුව දන් දෙනවා. ඉතින් මේ විදිහට යහපත්ව ජීවත් වෙන මේ වගේ ගුණාංග තියෙන මේ වගේ ක්‍රියා කරන නිවැරදි දැක්මක් තියෙන සත්පුරුෂයාට ලැබෙන අවසාන ප්‍රතිඵලය මොකක්ද මේ උතුම් ගුණධර්ම මේ යහපත් ජීවන රටාව මේ පිරිසිදු සිතුවිලි වචන ක්‍රියා මේ නිවැරදි දැක්ම මේ ශ්‍රද්ධාවෙන් දෙන දාණය මේ හැම දෙයකම ප්‍රතිඵලයක් විදිහට සත්පුරුෂයා මරණින් මතු සුගතියක උපදිනවා එක්ක ආනුභාව සම්පන්න දෙවි කෙනෙක් වෙලා දිව්‍ය ලෝකයක ඒව නැත්නම් නැවතත් යහපත් මිනිස්යාත්ම භාවයක උපදිනවා බවයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ බොහොම පැහැදිලි එතකොට මේ චූලපනම සූත්‍රය ඇසුරෙන් අපි මේ කතා කරපු දේවල් එක බලනකොට සත්පුරුෂයා සහ අසත්පුරුෂයා කියන්නේ නිකම් වචන දෙකක්, ලේබල් දෙකක් විතරක් නෙවෙයි. කොහෙත්ම නෑ. ඒක පුද්ගලයෙක්ගේ අර අඳුනගැනීමේ හැකියාවේ ඉඳලා එයාගේ චරිත ලක්ෂණ, එයා ආශය කරන අය, එයා හිතන විදිහ, කතා කරන විදිහ, වැඩ කරන විදිහ, ලෝකයේ දකින්න විදිහ, දන් දෙන විදිහ අන්තිමට මරණින් මතු යන තැන දක්වාම පැහැදිලිවම වෙලස් මාර්ග දෙක ස්වභාවයන් දෙකක් එතම ඒ පරස්පර විරෝධී බව සූත්‍රයේ පුරාම හරි ලස්සනට පෙන්වා දෙනවා මේ වෙනස්කම් ටික තේරුම් ගැනීම වැදගත් වෙන්නේ මම හිතන්නේ අනුන්ව විනිශ්චය කරන්න ලේබල් ගහන විතරක් නෙවෙයි නේ නේ ඒකට වඩා ඒකට වඩා තමන්ගේ ජීවිතයක ආලෝකයක් කරගන්න එද යහපත් ආශ්‍රය මොකක්ද කියලා තෝරගන්න එබැවින්ම තමන් තුළ තියෙන අඩුපාඩු හදාගෙන අසත්පුරුෂ ලක්ෂණ තියෙනවනම් මේවායින් මිදිලා සත්පුරුෂ ගුණ වඩවා ගන්න. ඒක තමයි වැදගත්ම දේ. ඉතින් අද අපි මේ ගැඹරින් කතා කරපු කරුණුත් එක්ක අහගෙන ඉන්න අයටත් අපිටත් මෙනෙහි කරන දෙයක් ඉතුරු වෙනව. ඒ තමයි අනිත් අයගේ ලක්ෂණ හොයනවට වඩා ටිකක් Taman දෙසට හැරිලා බලන එක. මගේ තුල තියෙන්නේ මොන වගේ ගුණාංගද? අර කියපු අසත්පුරුෂ ලක්ෂණ මංගාවක් තියෙනවද? එම තියෙනවා නම් ඒව කොහොමද ටිකෙන් ටික හරි අයින් කරගන්නේ? අනිත් පැත්තෙන් සත්පුරුෂ ගුණාංග විශේෂයෙන්ම අර සිහිය, උපට්ඨිත සති, නුවණ, සම්පජාන, වීරිය ආරද්ධ වීරිය මේ වගේ දේවල් කොහොමද මම ප්‍රායෝගිකව දියුණු කරගන්නේ? ඔව් ඒක තමයි ඇත්තටම මේ ධර්මයේ ඉගෙන ගැනීමේ ප්‍රයෝජනෙ වෙන්න ඕනේ. තමන්ගේ ජීවිතේ ආපත් කරගන්නේ ඒ දැනුම පාවිච්චි කරන එක. ඒ කියන්නේ ගැඹුරින් හිතන්නට ඉඩ තියලා අදට අපි කතා බහ මෙතනින් නවත්තමු. බොහොම හොඳයි.